ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ මනුස්සයා කියන්නේ පංචස්කන්ධය අපිට පේන්න ගහ ගන්න බැන ගන්න තියෙන රූපෙනේ. ඒකනේ අපි මේ ස්ත්‍රී රූප, පුරුෂ රූප, උස රූප, කළු රූප নানা ආකාර මේ තරජ බෙදා ගන්නවානේ. මේක වෙනස් වෙන බව මේකේ ලේසියක් ඉතුරු නොකර වෙනස් වෙන බව ඒ වගේ මේ වෙනස් වීම ඒකාන්තම දුක් බව කිසිම කෙනෙක් ඒ වෙනස් වීමට කැමති නැති නිසා ඒක කෙනෙක්ගේ වශයේ පවත්වන්න බෑ ආහඬ මට්ටු කරන්න බෑ මේ සාතිපික්ෂර ප්‍රශ්නයක් උනේ නෑ සාතිපික්ෂය තේරුම් ගත්ත මේ රූපේ කියන එක අනිච්ච දුක්ඛ අනාත්තම් කියන එක එයා තේරුම් ගන්න පුළුවන් නැති ඒක ඇත්තටම පැවිදි වෙලා බුදු ආන්දෝගාව පැවිදිලා ලබාගත්ත ලොකු ඥානයක් ඒක නිසා ඒක පිළිබඳව මේ සාතිපික්ෂයට හෝ ඒ වටේ හිටු අනෙක් සංඝයාට බුදුජාන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔක්කොම සමාන්තර දැනුමක් තිබුණේ ඊට පස්සේ වේදනාව ගත්තාම වේදනාව මේ දුක වේදනාව තිබුණොත් ඒක ඉවර වෙන්නේ දුකේ. දුක් වේදනාවක් තියෙන එක ඉවර වෙන්නේ සුඛයෙන්. ඒ නිසා මේ දුක් වේදනා, සැප වේදනා කියලා අපි දෙකට බෙදුවට මේ දෙන එකට ඉන්නේ. මෙයාගෙන් පටන් ගත්තොත් මෙයාගෙන් ඉවර වෙනවා මෙයාගෙන් පටන් මෙයා ඉවර නැති. ඒ නිසා මේක වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ වෙනස දුක සැපකට මාරු වෙනවමයි සැප දුක නිති පෙරලේ තියතකලේස ලෝකේ කියලා ඒක සාජිවික්ෂ ප්‍රශ්නක් උනේ නෑ. ඒ තමයි අපිට ප්‍රශ්නයක්. අපි ඒකයි මේ අද අද සමාජයේ සම්පූර්ණ සැප හොයන සමාජයක්. Pleasure principle. ඕනේ ජඩකමක් කරනවා සැප හොයන්න. පරිසරයේ දූෂණය වුණත් සැප හිම නැත කරන්න බෑ. පරිසරයේ කෙලසුණත් සැප හිම නැත කරන්න බෑ. අල්ලෝගේ තමන් සමරන්න සිද්ධ වුණත් සැප හිම නැත කරන්න බෑ. කාමීත්‍යාචාරය කරන්න වුණත් හොරකම් කරන්න සිද්ධ වුණත් සතුම් මරණ දීද්ද උනත් හැබැයි මේ ගුණ ගණයකට යන නිසා සාතිවික්ෂයට ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. සාතිවික්ෂයට පුළුවන්කම තිබුණා. මේ වේදනා ස්කන්ධය නැත්නම් වේදනා වශයෙන් තියෙන මේ විඳීම් භාරය අනිත්‍යයි කියලා බාර ගන්න. එහෙම නැත්නම් ඒක සැප වේදනාම දිගට යනවා නෙවෙයි. සැප දුකට මාරු වෙනවා. දුක සැපට මාරු වෙනවා. තණ්හාව නම් සංසාරිතක් නෙවෙයි. සැප දිකට යන්න බෑ දුක දිකට යන්න බෑ දෙක එකිනෙකට මාරු වෙමින් යන බව පිළිගන්න සාතිපික්ෂුවට අමාරුනේ නෑ ඒ නිසා අපට මේ මහා තණ්හාසංකේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච සාතිපික්ෂුවට 100%ක්ම ලකුණු කපන්න බෑ එයා වෙන රූපයේ වෙනස් වීම බාහිර අරගත් බව පේන්න තියෙනවා වේදනාවේ වෙනස් වීම ඒකත් තේරුම් ගන්න පුළුවන් ගතියක් තිබිලා තියෙනවා ඊට පස්සේ මේ නංවනන් දෙන එක සහ නංවනන් අනුව අපි අඳුනගන්න එක. දේවල් සලකුණු තැබීම සහ සලකුණු අපිව හඳුනා ගන්නවයි කියන සංඥා ස්කන්ධය ගත්තොත් අපි එක එක නඩ දෙන නංවනුත් වෙනස්, ඒ නංවනන් අනුව අඳුනගන්න එකත් වෙනස්. ඒක නිසා අපි මේ වගේ රටකට ආවොත් මේ වගේ රටක තියෙන අගයන් ආඩම්බරයන් ඒ අපි හැදිච්ච වෙච්ච ලංකාවේ නෑ. ඇත්තෙම නෑ. එහෙව බලනකොට මෙහෙ බලනකොට මේක අමුතුම ලෝකයක්. මම ගිය පාර මං ටොරන්ටෝ අපේලාවේ පිස්සලම සරිය අපේලා. සුදු මහත් එක්ක ඇවිල්ලා මට ඔක්කොම උපස්ථාන කරා. ඒ කමටහන් සුද්ධ කරනකොට එයා තමයි ඉඳලා එක එකනාට විනාඩි 5 5 දීලා කරපු හැටි කොච්චරද කියනවනම් එයා ඊගාම තීන්දුව කරලා පැවිදි වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම සංවිධානය කරලා එයාපෝට් එකට ගිහිල්ලා අඬ ගහන ඇවිල්ලා අනේ සුමානයක් හිටියා මේ මනුස්සයාට බිස්සු. හෝම්සික්. ඊමණස කියන මොනම දෙයක්ක සමාන නැතුළු මට දැන් පටලවිල්ලල තියෙනවා. මේ පැත්තේ දකුණු පැත්තෙලු මිනිස්සු යන්නේ. වාහන යන්නේ වම් පැත්තෙලු අපේ පැත්තේ අනිත් එකලු. මේ තියෙන රටේ මිනිස්සු දුප්පත් මිනිස්සු තියෙන මිනිස්සුන්ට දාන දෙනවා. අපේ රටේ මිනිස්සු කවදාකවත් දානයක් කියන එකක් දන්නේත් නැහැ. මේ වනසට සක්කුච්චර මේ தත්ත්වේ තේරුම් ගන්න බැරි වුණාද කියනවනම් කෑමක් නැහැ, නිින්දක් නැහැ, සම්පූර්ණ අපි යමු හෝම් සික් කියලා. තමන්ගේ ඇඟ දිහා බලනවා වටපිට බලනවා ඇඟ දිහා බලනවා වටපිට එච්චරම උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන විචින්වත් ඉන්න බෑ. පස්සේ මම කරපු දේ කම්පියුටර් කාමර කියලා කම්පියුටර් ඇරලා දුන්නා. උන්නේ ටික වෙලාවක් ඒක හරහායි ඊට පස්සේ කොහොම මේක කොහොමද භාවනාවක් කරන්න තියාමට ජීවිත යාත්‍රාව ගෙනියන්න බෑ. මට අපෝ යන්න ඕනේ. ඊට පස්සේ කොළඹ ගිහිල්ලා තිබ්බ බලන්න නිකන් මූදූලම් වදින තැනක පොඩ්ඩක් තියලා. ඊට පස්සේ කිව්වා ඒ ගෙදර ඉන්න අම්මලා තාත්තලා මගේ අම්මට තාත්තට එතුමට ආදරය කරනවා. එතුම කරුණාවක් තියෙන මොනම තාලෙනවත් මුල් බහන්නේ නැහැ. කිට්ටුම තියෙන ප්ලේන් එක ෆ්ලයිට් එක බුක් කරන්න ගියා අපෝ යන්න ඕනේ කිව්වා. ඒ තරම්ම මේ ලෝක දෙකේ අවයන් ආඩම්බරයන්. එහෙම නැත්නම් මේ සංඥාවල් ගන්නවා. තන්නේ කර වෙනස්. ඒ නිසා මේ වෙනස හැපමිනිස හිතෙන්නේ නැහැ. අපි මේ ලෝකෙට අයිති නැති කෙනෙක් විදියට පටලවලා අතාරිනවා. මේ සාති භික්ෂුවට ඒකත් තේරිලා තිබිලා තියෙනවා. මේ සංඥාවතෙන් අපි මෙහි තියෙන අගයන් ආඩම්බරයන් කවදාකවත් ඉහළ ලංකාවේට බඩ් කරන්න බෑ. ලංකාවේ දෙනවා මෙහෙම කරන්නත් බෑ. ඒක හොඳටම මේ ඉස්සරහා ඉන්න પરම්පරාව දන්නවා. තමන්ගේ දරුවන්ගේ අගයන් ආඩම්බරය. තමන්ගේ අම්මගේ තාත්තගේ අගයන් ආඩම්බරය. මේ දෙක අතර වෙනස පොඩ්ඩක් බලන්නකෝ. අපි අම්මලත් අත්තම්මල සීලාගේ තිබුණා. අගයන් ආඩපරයන් සහ අපෙන් හැදෙන දරුවෝ සහ දරුවන්නේ දරුවන්ගේ අගයන් ආඩපරයන් ගත්තාම මේකත් ලෝකයක් ධර්මානිස් කියලා අහන්න හිතෙනවා. ඒකේ ෂොක් එකේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. කල්චරල් ෂොක් එකේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඒක ඕගොල්ලන්ට වැඩි වෙනවා. වැඩි වැඩියෙන් ඒ දරුවෝ දිහා බලනවලු. හැබැයි ඒකේ සුදු දරුවෝ දිහා බලුවට ඒකේ ඉන්නේ. ඉතින් උන් එහෙමමනේ ඉති ප්‍රශ්නයක් නෑ මේ මගේ දරුවට මේක මොකද උනේ කියන එක තමයි ප්‍රශ්නේ. මේ සංඥාව මොකද අපි මේ මගේ සිංහල බුද්ධහම කියලා අපි ආගයන් ආඩම්බරයෙන් දීලා තියෙන අපි යම් යම් සංස්කෘතික ලක්ෂණ වගේ. මේ තියෙන බටහිර සංස්කෘතියේ තියෙන දෙකම තිබුණ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ දේ මේකට අදාළ නැති බව මේක මේකට අදාළ නැති බව මේ දෙක අතර තියෙන පටලැවිල්ල හැමදාම දුක පිණිසම පවතින බව මට කොච්චර ඕනකම දුන්නත් මට අරක වෙනස් කරන්නත් බෑ මට මේක වෙනස් කරන්නත් බෑ මට මේ දෙකට හැඩ ගහින්නත් බෑ ඒසා මේ සංඥාව අනිවාර්යයෙන්ම සංඥා නිදානානි පపంచ සංඛා අපේ මේ මනස දොඩමළු වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ සංඥා නිසා හැබැයි මේ සාදි වික්ෂුවට ඒ ප්‍රශ්නේ තිබිලා නැහැ. සංඥා පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඊට පස්සේ සංස්කරණය කිරීම කියලා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මොනම දෙයක්වත් තියෙන විදිහට පාවිච්චි කරන්නේ නැහැ. හැඩ කරන්න ඕන, උපමට්ටම් කරන්න ඕනේ, ටෙම්පරාදුර දාන්න ඕනේ. අරක මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ. මේ කියන තියෙන කිසිම දෙයක් අපිට ගන්න බැරි නිසානේ. තියෙන දේ තියෙන හැටියට කරන හරකෙකුට උරෙකුට බල්ලෙකුට කිසිම කැන්තරෙකුත් නැහැනේ. ටෙන්ෂන් එක්කුත් නැහැනේ. ආර්ථික උද්දමනෙකුත් නැහැනේ. උන්ජුලියේ ඉන්නවා. හොඳට පෙන්නනවා මේ තනකොළ කාලා ඉන්නේ කාට මොනම ප්‍රශ්නයක් නැහැ. මේ සූපසාත්‍රේ වැඩි වෙන්න වැඩි වෙන්න ආර්ථික සමීකරණ වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්නේ ඉන්නේ හැමදාම උද්දමනේ වැඩි වෙනවා heart pressure එක වැඩි වෙනවා ටෙන්ෂන් එක වැඩි පරිසරයේ දූෂණය වෙනවා පරිසරය කෙලෙසෙනවා කොයි අතර යනවද දන්නේ මොකාටවත් මේක ආණ්ඩු කරන්න බෑ ඒ වුණාට සංස්කරණي අඩුවකුත් නෑ හැමදාම අපි සකස් උදේ පාන්දර අමුඩි ගහන්නේ අද දෙඤ්ඤම් කියලා තමයි ඒ සඳ උදේ අමුඩ ගහපුවම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩ එළිය නැතුව හම්බ කරනවා ඊට පස්සේ සිකුරාදා ඉඳලා සඳුදා තනසුරා ඉඳලා දිග්ගටම පන්සලේ මේ පටලවිලි හිතන්න සඳ උදේ ඉඳලා සිකුරාදා වෙනකන් සංස්කරණ අර ගහතුනා මේ ගහනවා හැලසුම්ම තමයි. හරි ඇවිල්ලා කියනවා අනේ ආන්දුනේ බලන්නකො හරි ටෙන්ෂන් නේ. මේ දානයක් දීලා බැරිද මේ ටෙන්ෂන් එක නැති කරන්නේ. ඒ නැත්නම් මේ සීලයක් රැකලා බැරිද මේ ටෙන්ෂන් එක නැති කරන්නේ. අපි සාමූහිකව එකතු වෙලා මොනවා හරි බලමු. කොයි තටමඬ ගියත් මේ දෙක අනෝ බලනකොට අපි මේ වලිගයල්ලන්න කරකන බල්ලෙක් වාගේ එක තන කරකැවෙන කරකැවිල්ල දිහා බලනකොට සාදි වික්ෂෝට ওই ප්‍රශ්න තිබිලා නැහැ. ඌ ජොලියට පහන වෙලා බුදුආනත් එක පින්ඩපාත කියලා හොඳට ඉඳලා තියෙනවා. සාත්‍වික්ෂයට වැරදුනේ රූපේවත් වේදනාව සංඥාව සංස්කාරات නෙවෙයි ඊට අඩිය තියෙන විඥාණය සන්දාවිතං සංසාරතං අනඤ්ඤ එකම විඥාණය මේ තියෙන්නේ කියන කල්ලම රූප නිට්ටය කිව්වේ නෑ වේදනා නිට්ටය කිව්වේ නෑ සංස්කාර නිට්ටය කිව්වේ නෑ සංඥා නිට්ටය කිව්වේ නෑ ඒක පොඩි ගැළවිල්ලක් නෙවෙයි ඒක පොඩි ගැළවිල්ලක් නෙවෙයි ඒ කියන්නේ ලකුණු 80ක් කොහොමදත් ලැබලා තියෙනවා ඇට ප්‍රශ්නපත්‍රයේ ලකුණු 20යි කැපිලා තියෙනවා අපි එහෙම නෙවෙයිනේ ලද්දා වටන් කපාගන්නේ. රූප වලට කොච්චර අපි අහනවාද? රූප ලාවන්‍ය කියන්නේ අද මොකද්ද? නිකන් ලාවන්‍ය විතරක් ගන්නකො රූපේ පැත්තක තියලා යක්ෂණියෝනේ. යක්ෂණියෝනේ මේ ඇඳගෙන ඉස්සරහට පාට බැත්තාගෙන අනේ මුන් නහලා ඉන්නවනම් මේට වැඩිය කොච්චර හොඳද? පුදුමාකාර ඇඳිල්ලක් නේද? ඒක පිරිමි බලන්න මේ කාලා වේල ඇඟතර කරගන්න නටන්න නැති ගියේ. දිහා බලනකොට ස්වභාවයේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ නේ. අපි වැද්ද වශයෙන් හිටපු යුගයක් තිබුණානේ එච්චරම ඈත නෙවෙයිනේ ඒකේ. ඒකේ මොකක්වත් තිබුණේ නැහැ. වැද්ද කවදාකවත් පරිසර දූෂණය කරේ නැහැ. වැද්ද නිසා කවදාකවත් පෘථිවිතලේ රත්ුනේත් නැහැ. ලකුණු තිබෙත් නැහැ. ගිය දැනක හුලකක්වත් නැහැ. දැන් මොකද වෙලා දෙන්නේ බෑ. ඒ නිසා සාතිවික්ෂර බුදුරජාණන් වහන්සේගේ ඇසුරෙන් 80ක් ප්‍රශ්න විසඳලා දෙලා තියෙනවා. නමුත් මේ ඔක්කොමත් කරගෙන බෞද්ධ භික්ෂුවක් වශයෙන් ਸਰවඥාන්සේලාගේ පැවිදිලා ඉඳද්දි තතහම් භගවතා ධම්මං දේශනං ආජානාමි යත තදේවිතං විඥාන සන්දාවිතං සංසාරිතං අනඤ්ඤං. එම විඥාණයම ඊකට යනවා සංතරණය කරනවා මේ ආත්මෙන් ගිගාතන රූප බලන එකනාගේ සද්ධාහන එකනාගේ සද්ද බහන එකනාගේ ගන්ධ බලන එකනාට දිගටම යන්නේ ඒකම විඥාණය වෙනකක් නොවේ කියන එක. ඉතින් මේ මේ සාති භික්ෂුවට තියෙන මේ චෝදනා පත්‍රේ මේ අපි ඉදිරියට ගත්තේ මේ ධර්ම කොටාසනේ අධර්ම කොටාසයයි. ධර්ම මාතුකාවසින් ඉතින් ගත්තේ. ඉතින් මේකම තමයි අපි ළඟ තියෙන්නේ මේ අපි තදේවිතං රූපං සන්දාවිතං සංසතිතං අනඤ්ඤං. මේ මම මේ මම කියලා අල්ලගත්ත මේ රූපේ එහෙම නැත්නම් මගේ කියලා අල්ලගත්ත මේ රූපේ නැත්නම් අපේ කියලා මේ අල්ලගත්ත රූප ඒකම ඒ රූපේම නිට්ටයයි සුඛයි සුබයි. වෙන දෙයක් නෙවෙයි මා සතු දෙ වෙන කෙනෙකුට අයිති වෙන්න බෑ. අනිත් සතු දෙ මට ලැබෙනවා නම් හොඳයි. මේ විදිහට රූපේ පිළිබඳව අපි පටලවාගෙන තියෙන එක ඒක මේ සාති භික්ෂුව පටලවාගත්තරන් සූක්ෂම නෑ. ඊටාත්ම ගොරෝසුයි ඒ වුණාට අපි පුදුම ඇලිලා කලලා තියෙනවා. මේ රූපයට ඒ නිසා භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේමකලේ කියලා මොහිදින්බෙක් කියනවා. මේ භව රෝගය හදන පළවෙනිම ගේට්ටුව තමයි රූපේ. මේකටමත් වෙලා මේ මුළු ලෝකෙ මේ මේ මේ ඉන්න රටේ මේ කැනඩාව කියලාට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන් බලන්න කොහෙන්ද අපිට ගහන්නේ කියලා. තන්නේ කර රූපෙන් ගහන. එකම දේ තුන් හතර හසේ පෙන්නකොට අපි සුපර් මාකට් එක ගිහලා බඩුව ගන්න ඇයි කියලා දන්නේ නැහැ කොහොමද කියලා දන්නේ නැහැ බඩුව ඇවිල්ලා ගෙදෙට්ට කොහොමද මේකට කන්ඩිෂන් උනේ කියලා දන්නේ නැහැ හැබැයි අහන්න ඇඩ්වර්ටයිස්මන්ට් හදන එකනහට ලබත අවුරුදු 20 කින් ඕගොල්ලෝ ගන්න මොකද්ද කියලා දැන් තීන්දුව කළා ඉවරයි ඒ තරම් මේ රූපී අපි මේක දිනු ලෝකයක් කියනවා නම් අපි මේක පළවෙනි ලෝකේ රටක් කියනවා නම් අපි මේක යටිසල පහසුකම් වැඩි රටක් කියනවනම් අපි මේක සංනිවේදනයේ ඉදිරි රටක් කියනවනම් ඒ කියන්නේ රූපෙට තියෙන මත්විල නිසානේ අපි අගයන් ආඩම්බරයෙන් ගන්නෙ. එහෙනම් ඒක නිවනට කොහොමද බලපාන්නේ? සදාචාරයට කොහොමද බලපාන්නේ? අපේ දරුවන්ට කොහොමද බලපාන්නේ? අපේ අධ්‍යාපනයට කොහොමද බලපාන්නේ? අපේ අගයන් ආඩම්බරයට බලපාන්නේ. ඒක අපිට සංගකන ඉන්න පුළුවන්ද? මේ පුංචි පුංචි එකතු කරන දේවල් එකතු වුණාට පස්සේ පොරවෙන්වත් කපන්න බෑ. නිබොත්ෙන් කරන්න පුළුවන් වෙලා කඩන්න නැතුව. ඉතින් ඒක නිසා රූපේ පිළිබඳව තදේවිතං රූපං සන්දහවිතං සංසාරිතං අනඤ්ඤං කියන එක නෙමෙයි අනන්‍යතාවය කියලා අපිට තියෙන්නේ ඩෙන්ටිටි කාඩ් එකක් කියලා මම මමයා කියලා පෙන්නඳ අපි කොච්චර මේ ඩෙන්ටිටිස් හොයනවද? යන්නේ ස්ථිරම රූපනේ. කිසිම දවසක බලන්න වේදනාවක් ඩෙන්ටිටි කරගත්තේ තිබුණා නසෝ. සංඥාවක් රූපය අල්ලගෙන. ඉතින් ඒකෙන් දියුණුවනේ අපි මේ මනලා කිරලා ඒක පුද්ගල ආදායමයි ජල දායක නිෂ්පාදනයයි කියලා මේ පටන් ගන්න හදන්නේ. රූපෙට අල්ලගෙන නැති. ඒක නිසා මෙවැනි සූත්‍රයක් සාකච්ඡා කරනකොට අපිට ගිහිල්ලා මේ විඥාණය තදේවිතං විඥාන සන්දහස සන්දාවිතං සන්තරිතං අනඤ්ඤං කියන එක අල්ලන්න අමාරුයි. අපිට අල්ලන්න නම් ඒ විඥානය වගේ සූක්ෂම කරුණක් අල්ලන්න නම් මේ පැත්තෙන් මේ රූපයත් එක්ක අපි නටන්න නැටිල්ල දැන් මේ වගේ බණ භාවනා කරන මෙව පිළිබඳව අවබෝධයක් තියෙන මවන්නේක් අපි මෙහෙමනම් ඒක ගැන හැඟීමක් නැති ආගමක් ධර්මයක් නැති එහෙම නැත්නම් සීලයක් නැති කෙනෙකුගේ රූප ලෝකය නැත්නම් රූප මනිනී පිළිබඳව හිතා ගන්නවත් බෑ ඒසා මෙවැනි රටක හැදෙන එහෙම නැත්නම් එවැනි දෙමව්පියන්ට ජාතක වෙලා එවැනි රටක එවැනි අධ්‍යාපනයක එවැනි පරිසරයක හැදෙන කෙනෙක් රූප පිළිබඳව හිතන ඉන්න හැටි කල්පනා කරන හැටි බැලුවොත් එහෙම ඒ මිනිස්සෙකුට මොනම බේතක් දීලවත් මොනම සාන්ති කර්මයක් කරලවත් මොන දෙයකින්වත් ගොඩ ගන්න බෑ ඉතින් ඒ වගේ දේවල් වලදී මට හිතෙනවා සරුවචනාන්තේ භගකීම අරගෙන නෑ ඒගොල්ලන්ට උගන්වන්න සරුවචනසි ගියේ නෑ මොකද බෑ උගන්වන්න බෑ. ඒගොල්ලෝ තාම රූපේ පිළිබඳවත් කෑදරකම ඉවරයක් නෑ. අපි ඉවරයි කියලා කියනවා නෙවෙයි. අඩුකානේ අපි පොඩි හැඟීමක් හරි තියෙනවා. මේ රූපේ තියෙන්නේ සතර දුක ඇති කරන තමයි. ඒ බව පාටි උත්සාහ ගන්න ගතියක් තියෙනවානේ. අවබෝධ කරන්න ඕන ගතියක් තියෙනවා. අන්න ඒ ඉඩේ තමයි සරුවචන් වහන්සේ මේ ධර්මයේ මේ ඇතුළට බස්සන්නේ. ඒක නිසා අපි ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න මේ රූප විෂයෙහි රූප රූප රූප කිව්වා මොකද මේ පටලවා ගන්න නිසා මම මේ විස්තර වශයෙන් කියන්නේ අපිට දවස පුරා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා රූප જાති පහක් හැප්පෙනවා රූප රූප කියන එක වර්ණ සංධාන වශයෙන් අපිට සම්බන්ධ වෙනවා ශබ්ද රූප කියන එක බටහිර සංගීතයේ ආසියාකර සංගීතයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀය සංගීතයේ දේශීය සංගීත කුරුළු ශබ්ද ගෑනු ශබ්ද පිරිමි ශබ්ද කියලා කොච්චර අපි જાති හදලා තියෙනවද ශබ්ද වලට අපිත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉතින් ඒක දන්නේ නැත්නම් කියන්නේ ශබ්ද පිළිබඳව සංගීතය දන්නේ නැත්නම් සංගීතය දන්න කට්ටිය කියන්නේ සංගීතයේ රසන දන්නා අමනුෂ්‍යයෙක් කියලා කියනවා ඒ දත්ත යුතුයම දෙයක් විදිහට තමයි අපිට මේ සංගීතකාරයෝ ඇවිල්ලිවලා පෙන්වලා දෙන්න හදන. ඊට පස්සේ ගන්ධ රසය අපි මොන්න තරම් ඒ සඳහා කලබල වෙනවද මේ ශාරීරියේ මේ කුණු ගඳ වැහෙන නවදුරෙන් කාර්ලු වගේ මේ ශරීරයට කොච්චර සුවඳ ගන්නට හදනවද මේට වෙදී විලිලජ්ජාවක් තියෙනවා අසුචි කැලලක් කරනකොට හඳුන් ගන්නකෝ පේන් කරන්නකෝ මොනවා කෙරුවත් ඕකේ තියෙන වාස ගන්ධස්තරේ සව කාර්ලු වගේ කෙනෙක්ට අඩු කරන්න බලවන්නේ ඇත්තටම අසුචි අසුචි වශයෙන් තියෙනක හොඳයි. පේන්ට් කරනකොට බුදුහාමරෝ කියලා කියන මේක නිකන් අතුලෙන් අසුචි පෙරවිච්ච කාලයක්. පිටින් කොච්චර පින්තාරු කරත් ඕකෙන් වැහෙනවමයි. කොච්චර හරි වැහෙනවා. ඒ නිසා මේ ශරීරයත් නවතලින් කාරළු ඇකිරෙන මේ ශරීරයට මොන්න තරම් මිනිහත් මිනිහටත් සෝඳ දානවනේ. රෝසතුල මරණට පස්සෙත් ඒකත් අර වලලනකම් සූද ගසන්න හදනවා. මේකට කොච්චර කලබල වෙනවද කොච්චර දඟලනවද මේ ප්‍රകൃති අපේ තියෙන මේ හඩු ගඳ කියලා එකක් තියෙනවා දන්නවනේ කොච්චර බයද අපි ඇඟෙන් පිරෙන හඩු ගඳ කියලා තියෙන අය කියන්නේ ජීවන සුවඳ කියලා අපි වැඩි වෙලා දෙනක එකතු වෙච්චාම බස් වල එනවා ඔකට අයියත් බස් එකක් යම යන්න නැතුව අද්දන්න නැතුව එක තැන නතර කරලා තියෙනකොට ඉඳගෙන ඉන්නකොට ජීවන සුවඳ එනවා මේක නැති කරන්න පුදුමාකාර දඟලිලා තියෙනවා ඊට පස්සේ රසමසවුළු සඳහා හන්දිකට ගිහිල්ලා බලන්න කීයක් ಜಾති කඩවල් තියෙනවද එක එක එක එක මේ ආහාර ಜಾති ඉති මුළු ජීවිතේම අපිට තියෙන්නේ මේ ඩිනර් එක මේ ලන්ච් එක යුවට පාටියෙන් පාටියට යනවා මිසක් මේ මේ අපි මේ දවසට ඔලු ගෙඩියක් විතර බත් කුලියක් කන්නේ ඕකට නටන නැටිල්ල පොඩ්ඩක් බලන්න මේක හම්බ කරන්න අපේ අම්මා ඉන්නකොට කිව්වේ මම දන්නේ අම්මා කොච්චර විභාග කරලා තියෙනවද කියලා එක එක සතෙක් කන්නේ උගේ ඔළුව ගෙඩිය තරම් බත් ගුලියක් කියලා දවසකට. ඒක හම්බ කරන්නේ මේ අමුඩි ගහගත්තාම සඳා උදේ සිකුරාද හැන්දෑ වෙනකම් ඕවර් ටයිම් දාගෙන මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ. මේකටනේ ඒක කියලා වැඩියෙන් හොඳයි කියලා කෑවොත් වැඩියෙන් ප්‍රෙෂර් එක. වැඩියෙන් හොඳ ඒවා වැඩියෙන් දී වැඩි ආවා. අඩක් කෑම දහස් වටේ කියලා සිංහලයා කියනවා. ඒක නෙවෙයිනේ මෙතන තියෙන්නේ දැන් මේ තියෙන කෑමපත රෝගනේ ඔබේ සිටින්නේ. බලන්න මේවා නිකම් චීන ඌරෝ වගේනේ. බලනකොට කාලා කාලා කාලා ඒ සීදිත් වැඩේ කණේ එක. කෑම අඩු ප්‍රශ්නයක් නැහැ. ඒකල මේ මොෝගේ වහලා කියනවා ලෝකේ තියෙන දරිද්‍රතාවයට අපි උදව් කරමු කියලා. මේ රටක එක මිනිස්සෙක් විනාශ කරන ප්‍රමාණයත් අප්‍රිකාවේ ඛණ්ඩ බැරුව ඛණ්ඩ නැතුව ජීවත් වෙන ප්‍රදේශයක් දිහා බලනකොට මුංගේ ආර්ථිකයේ තර වෙන්නේ අප්‍රිකාව ඛණ්ඩ නැතු වෙන තාකල් විතරයි. මුළු හැම ප්‍රයත්නයක්ම කරන්නේ තුන්වෙනි ලෝක රටවල් දුප්පත් කරන්න. ඒක තමයි මේ ඔක්කොම ජලජාතික ආදායම් වැඩි වෙලා පළවෙනි රෝගේ රැකගෙන මේ ඔක්කොම තෙල්ලම් කරන්න පුළුවන්. ඒක ප්ලේන් එක යනකොට කියන ඉතුරු කාසියම තියෙනවා නම් දාන්න අප්‍රිකාවේ ළමයින්ට බඩගින්න ඉන්නේ කියලා. මේ අපිට උගන්වන්න හදනවා අයනෝ අයනෝ ගන්නන්න හදනවා. මේ එක රටක බියර් හදන්න අරක්කු හදන්න නිෂ්පාදනය කරන ධාන්‍ය වලින් 40%කට වැඩි පාවිච්චි කරනවා. ඒකෙල්ලලා මිල නඩත්තු කරන්න ඒ ධාන්‍ය මොහොතේ ලනවා. මිල ඩිමාන්ඩ් සප්ලයි පවත් ගන්න. ඒකල මේගොල්ලෝ සුද්ධ වශයෙන් එකතු වෙලා UNO UNDP එකට වෙලා කියනවා මේ මිනිස්සු අතර දරිද්‍රතා තියෙනවා. ආර්ථික අසම විදියට පටල වෙනවා. ඒ නිසා මේවා හදන්න අපි අපි සමිති සමාගම් තියමු. කියලා උම්ම බැංකුව හදාන උන් සල්ලි ටික ආයේ කනවා. ඒ ලංකාව වගේ රටවල් වලට යනවා මෙහි එක්ස්පර්ට්ලා. යහම මෙහෙමයි ස්කෝලර්ෂිප් එකක් දෙන්නේ. එහෙම සුද්දෙක් ගිහිල්ලා අර ඒදි කාලා කක්ක කරලා එනවා මෙහෙට. අපි කියන්නේ පොහොර ආධාර දෙනවා කියලා අපට. මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එක සුද්දෙක් නඩත්තු කරන්න එහෙගිනිච්චර පස්සේ මේ අපිට හම්බෙන ආධාර ටික උගෙම එකෙක්මයි දෙන්නේ ඌමයි ආධාර දෙන්නේ අන්තිමට වැසිකිලියල විතරයි පෙරෙන්නේ ලංකාවේ. මේ මේ විකාර දිහා බලනකොට මේ කෑම පතෙන් මේ කන ටිකෙන් අපි මේ උන් අන්දලා තියෙන ලණුව දිගේ බා. ඇත්තට මම මේ සුද්දට බනින්නේ මේ විඥානය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න ඕනේ හින්දා. ඒකනේ සුද්දාගේ ඇති වැඩක් නැත්තේ නෑ. නැත්තම් මං එන්න ඕනේ නෑනේ මෙහෙ. මේක දිහා බලනකොට තේරෙනවා කෑම පිළිබඳ අපේ තියෙන මේ කවුද උගන්වපු පාඩමක් දිගේ ගිහිල්ලා අපේ තිබුණ සම්පූර්ණ දේශීය වටිනාකම් දේශීය ආහාර ස්වභාවික ක්‍රම සීරම වණ කරලා අපි මොකක් පිටිපස්සේද යන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දරුවෝ පෙන්නනවා ඒකේ ආදීනව. පුළුවන් නම් ගන්න බලන්න අපව. මෙවැනි තැනක ඉඳලා කල්පනා කරන්න අපේ අත්තම්මලා ගැන මුත්තම්මලා ගැන. උන්දලා කොහොමද හිටියේ කියලා මොන තරම් අර පිරිමැස්සක ජීවිතයක ගත කරේ කියලා. ඉතින් අපි මේකට යන හදනකොට අපි මැද ඉන්න නිසා අපිට හරි ලස්සන සම්දර්ශනයක් තියෙනවා මේකේ. මේක අපේ භව ගමනේ හම්බෙච්ච වැදගත් සම්දිස්ථානයක්. මොකද සෑහෙන දුරට අපි වග කියනවා. අපේ પરම්පරාවනේ දැන් මේ ලෝකේ දුවන්නේ. අපි ගන්න විනිශ්චය නිසා නෙමෙයි අපේ දරුවෝ සහ දරුවනේ දරුවෝ විනිශ්චය කරගන්නේ. අපි හොඳට දැක්කනේ අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා අපි හිටපු ලංකාවේ අපේ අම්මලා තාත්තලා හිටපු වැඩේ. මේක දිහා බලනකොට පේනවා මේ කෑම කියන එක නිසා අපි කොච්චර පටලවාගෙන තියනවද කියලා. මේ රස රසගේදේ කියලා මේකට කියන්නේ. මේ රසගේදය මාළුවා මැරෙන්නේ ඕක නිසා. සත්තු හැම කාලා තමයි මැරෙන්නේ. මේ මිනිස්සයා හිතන්නේ අපි හැම කන්නේ නැහැ කියලා. ඔය කාලා තියෙන්නේ බොක්කේ තියෙන කොක්ක. මිනාට ගිලලා ඉවරයි සුද්ධ ගස්සන්නේ මෙහි ඉඳලා ගස්සනකොට අපි උඩුව ගලහගෙන එළියට එන එක තමයි තියෙන්නේ අර වතුලි කුඩට ආපු මාළුවෙක් වාගේ. කනකොට කන්නේ අපි කොක්ක ඇතුලේ තියෙනවා හිතාගෙන නෙවෙයි ගිඩිය පේන ඩක් ගාලා ගින්න අල්ලපු ගෙදර එක කන්නේ ඉස්සල්ලා. කාපු ගමන් අන්තිමට ගස්සවුවට පස්සේ ගොඩ. මේකෙදි ප්‍රමාණි කණේකේ ප්‍රමාණි දන්නේ නැති උන්ට හේතුව මොකද මේ ඒ රසය නිට්යයි සුඛයි සුභයි කිය. රස ලෝකයක්. ඊට පස්සේ මනසට එන දේවල් කයට එන සබ පහසුකම් බැලුවොත් මෙතන ඉන්න ඕනම කෙනෙක් පිළිගන්නවා අද වාහනයකුයි අවුරුදු 50කට ඉස්සෙල්ලා වාහනයකයි තිබුණ සබ පහසුකම් දිග. අද සාමාන්‍ය ගෙදරක තියෙන කොට්ට පිට ඇඳ ඇතිලි ප්‍රදේශයයි ඉස්සර අපේ ගෙවල් වල හිටපු දිසාපති කෙනෙක්ගේ ගෙදරක තිබුණ කොට්ට පිට ඇඳ මේට බැලුවොත් එම හැම කෙනාටම බුදුම පහසුකම් ගොඩක් තියෙනවා. ගවේෂණයක් කරලා කියනවා ඉස්සර ඉන්දියාවේ මහරජා කෙනෙකුට තිබුණ නැති හැප සම්පත් අද සාමාන්‍ය ජීවිතය ගත කරන මනුස්සයෙක් ඉදතර තියෙනවා. නමුත් කෝ හැප අසහනෙ වැඩි වෙලා තියෙන්නේ එන්නේ එන්නේ එන්නේ දැවිල්ලනේ වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පසට විල්ලුද දුන්නට බඩ දැවිල්ල නතර වෙන්නේ නැහැ. මෙව දිහා බලනකොට සාති භික්ෂුවේ යටි බලනකොට කවු ගානක් අපට වැඩි ඉස්සරයි. ඔක්කොම තැහැරියා බුදුරජාණන් ළඟට ගියා පැවිදි වෙලා ඔය දෙන පින්ඩ පාතයක් වළඳගෙන දෙන පැදුරක් කියලාන ජීවත් වෙනවා. මේ විඥානේ වර්ධගත නිසා අපි ආතිභික්ෂුගේ දොස් දකිනවා. මහාතන්ත සංකේ සූත්‍රයේ තියෙන එකට. නමුත් මේ විඥානේ වර්ධ ගන්නවා කියන එක අපිට කොහොමඩක්වත් අල්ලන්න බෑ. මොකද ඒක නාම ධර්මයක්. හරිම සූක්ෂමයි. සර්වචන්සේ පහළ වෙන ඉස්සලා මුළු ලෝකෙම වර්ධගෙන තිබුණේ. නමුත් සාතිභික්ෂුව රූපේ බේරුණා, වේදනා බේරුණා, සංඥා බේරුණා, සංස්කාරවල බේරුණා, විඥානේ අහුවෙනවා. ඒක නිසා අපි මේව එක එකක් ගලවනකොට අපි යම් වෙලාවකට අපි රූපයෙන් බේරුණා ඒ නිසා අපි රූප පිළිබඳ මන්ත්‍යස්තුණයි කියලා අපිට තේරුම් ගන්න ඕන තව ඉස්සරහා මකර හතර දෙනෙක් ඉන්නවා. අපිට වේදනාවත් එක්ක කටයුතු කරන්න තියෙනවා සංඥාවත් එක්ක කටයුතු කරන්න තියෙනවා. ඒ නිසා ගැලවුණයි කිව්වට රූපෙන් ගැලවුණාට තව තුන් දෙනෙක් මග බලන්නේ හතර දෙනෙක්. අපි එක චිත්තක්ෂණයක ගැලවුණයි කියමු. එක චිත්තක්ෂණයක අපි ගැලවුණාට ඊගාව චිත්තක්ෂණය අපි නැවතත් ඒ රූප මන්දට වේදනා සංඥා සංස්කාර මදු වලට අහු වෙන තියා බලනකොට ගැළවීමේ ක්‍රමය චිත්තක්ෂණයකට හෝ ਸਰවචන්ස අපිට දීලා තියෙන මේ තහන් එළිය මේ පහකට අහු වෙලා මත් වෙලා ඉන්න කෙනාට తాවකාලිකව බුදුජානන්සේ පෙන්නලා දීලා තිනවා මෙහෙම අයින් වෙන්න පුළුවන්. නමුත් අපි ඇබ්බැහිය තරකම නිසා, රුචර්ජකම් වල තරකම නිසා, අපේ චේතනා සරකම නිසා අච්චර වටිනා චිත්තක්ෂණේ ඇඟටත් නොකිය, පැදුරටත් නොකිය ආයෙ ගිහිලා රූප වේදනා සංඥා සංකාර පටල වෙනවා. ඉතින් මේ නිසා බුදුජානනාංශේ පෙන්ලා දුන්නේ මේ සාවිසාල තණ්හා රාශියක් තාවකාලිකව කෙනෙකුට මේ වගේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා අත්දකින්න පුළුවන්. ඒකෙන් කියන්නේ එයා රහත්ුණයි කියලා හෝ එයාට 100ක් ප්‍රතිඵල ලැබුණයි කියලා. නමුත් චිත්තක්ෂණයකට හෝ බුදුජානනාංශයේ අත්දකපු ඒ විමුක්තිය විමුක්ති රසය తాවකාලික හරි පෙන්නලා දුන්නට පස්සේ සීමොලේ කල්පනාව තියෙන කෙනාට උකුණෙත් තරම්වත් මොලේ තියෙන කෙනාට තීරුම් ගන්න පුළුවන් ඒ ලබාගත් ඒ රූපයන්ගෙන් වේදනාවන්ගෙන් සංඥාවන්ගෙන් සංස්කාරයන්ගෙන් විඥානයන්ගෙන් වෙන්වෙච්ච චිත්තක්ෂණයක් අපිට මේ සංකල්ප ජීවිතේ ගන්න පුළුවන් නම් අපිට කරන්න තියෙන්නේ එකකින් ගැලුණ තව හතරකින් අහු වෙනවා ඒක ඇත්ත. මේ ක්‍රමය දිගට දිගට දිගට දිගට වඩ아가න යනකොට දවසක Tamante මේ විශ්වාසයක් ඇති වෙනවා. මගේ ජීවිතය භාවනා නොකරන කියන්නේ ඊලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමතියනුගහිතේ විපස්සනානුගහිතේ නැති යෝගයක් අපේ ජීවනනේ ජීවිතේ. අන්න ඒ කාලේ මේක දිගටම රූප වේදනා සංඥා සංකාර විඥානේ නිට්ටයයි සුඛයි සුබයි කියන කවි පෙළ පහලින් නොගියට ඕක තමයි කියෝනේ. දැන් අපි යම් ආකාරයක සීලක පිළිතලා යම් දැනුමක් යම් තාකච්ඡා ඥානයක් යම් සමතයක් ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන උපක්‍රමය තමයි ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් පෙන්නනවා. ඌ ඇත්තටම ඝන බහල වෙච්ච මෝහ පටල තමයි මුත්තාව කාලිකව කපන්න පුළුවන්. අන්නේ తాවකාලිකව කපන්න පුළුවන්කම චිත්තක්ෂණයක් නැත්තම් ක්ෂණ සම්පත්තියක් විදිහට බුදුහාමර පෙන්නලා දෙනවා. ඒ චිත්තක්ෂණය උපයන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ චිත්තක්ෂණයේ උපයීම මගේ පරම වගකීම් බව දන්නවනම් බුදුචානන්සේ පැහැදිලිව පෙන්නනවා ඒ බුදුහාමුදුරු පෙන්නපු චිත්තක්ෂණයේ ඉපයීම නැත්නම් උපයන්න තියෙන අපිට තියෙන අවස්ථාවේ අපි ඥානු කෙනෙක් වුණා පිළිම කෙනෙක් වුණායි කියලා කිසිම බාධාවක් නැහැ. අපිට දැනුව තිබුණා කියලා නැහැ කියලා කිසිම බාධාවක් නැහැ. අපිට බුද්ධඝම් වුණා නෑ වුණා කියලා කිසිම බාධාවක් නෑ. බුදුරජාණන් වහන්සේ කාලෙම වුණාද දැන් වුණාද කියලා කිසිම බාධාවක් නෑ. මොකද මේ විමුක්ති චිත්තක්ෂණය අප කියන ක්ෂණ සම්පත්තිය කාලයට සහ දේශයට අවු වෙන්නේ නෑ. මේ රූප